පුනරාලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් යාපනය අර්ධද්වීපයේ බෞද්ධ තොරතුරු පිළිබඳව සහ අලුත් සහ මංගල්‍ය පිළිබඳව නිෂ්පාදනය කළ පද්ම තටාකේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. අද පද්ම සටහකේ වැඩසටහනට යාපන අද්දදීපේ බෞද්ධ තොරතුරු පිළිබඳ විස්තරයකුත් පොත් පුවත්හා අලුත් සහල් මංගල්‍ය පිළිබඳ විස්තරයකුත් ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. යාපන දිස්ත්‍රික්කයේ තයත් දෙල් දූපතේ බෞද්ධ දාගැබක් හමුවේ දැන් මේ ප්‍රතිසංස්කරණය කරගෙන යන බව අපිට පසුගිය දාසන්නට ලැබුණා. සාමාන්‍යයෙන් මෙවැනි පළාතක බෞද්ධ සිද්ධාස්ථානයක නටබුන් හමුවීම විශේෂ සිද්ධියක් ලෙස සැලකන්නට පුළුවන්. යාපනයේ අද්දද්වීපයේ මීටත් වඩා බෞද්ධ සිද්ධාස්ථාන පිළිබඳ නොයෙකුත් තොරතුරු අපට අසන්නට ලැබෙනවා. අද පද්ම තටාකයෙන් විමල් අමරසේකර මහතා මේ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. පහුගිය දවසේ ඩෙෆ් දූපතේ ඉඳලා ආපු සංස්කෘතික රණදාරි මහත්මයා මට කිව්වා ඒ දාගබක නටපුන් හම් වෙලා දැන් ඒක ප්‍රතිසංස්කරණය කරගෙන යනවා කියලා. මම යාපනයේ පහුගිය අවුරුදු 4මාර තිස්සේ විතර සේවය කරන කාලෙදී මමත් හුඟක් මේ බෞද්ධ සිද්ධාස්ථාන ගැන යාපනයේ පැරණි තිබුණු බෞද්ධ සංස්කෘතිය ගැන තරමක් හොයලා බැලුවා. මේ අවස්ථාවේදී මට මුලින්ම සඳහන් කරන්න කැමති විශේෂයෙන්ම මේ නාගදීපය ගැන තිබෙන ඓතිහාසික සිද්ධීන් ගැන ටිකක් කල්පනා කරගෙන යනකොට මට හිතුණා මේ දැනට අපි ඒ බුදුරජාණන් වහන්සේ වැඩියයි කියලා සඳහන් කරන නාග දීපය ඒ දූපත ඇත්ත වශයෙන්ම මේ ඓතිහාසික සිද්ධියට සම්බන්ධ තැන නෙමෙයි කියලා. ඒ මොකද යාපනයේ අර්ධද්වීපෙම මැද හරියෙම තිබෙනවා ඊ타මත්ම පුරාණ බෞද්ධ විහාරස්ථානයක නෂ්ටාවශේෂ. මේකේ හම්බෙලා තිබෙනවා ඊ타මත්ම පැරණි යුගයට අයත් කුඩා දාගැබ්. ඒ ස්ථානයේ ක්‍රිස්තු පූර්ව මගේ කල්පනා හැටියට තුන්වෙනි සතවර්ෂය විතර අයත් පැරණි දේවල් කාසි ආභරණ ආදී දේවලුත් හම්බෙලා තිබෙනවා. පහුගිය දවසක ඒ කිට්ටුව සේවය කරපු දෙමළ ගුරු මහත්මයෙක් එක්කාසු කරපු මේ ආභරණත් කාසිත් විශාල රාශියක් මට බාර දුන්නා ශ්‍රී ලංකා රජයට බාර දීලා ඒවා මතු પરම්පරාවට ප්‍රයෝජන හැටියට තැන්පත් කරලා තියන්නේ කියලා. ඉතින් මේ සිද්ධාස්ථානය පැරණිකම ගැන කල්පනා කරනකොට මගේ අදහස බුදුරජාන් වහන්සේ වැඩියයි කියන ඓතිහාසික සිද්ධියට සම්බන්ධ ස්ථානය මෙතනයි කියලා. නාගදීපේ නෙවෙයි ඔය දැන් මහත්මයා කියපු තැන. ඔව් ඒ කියන්නේ නාගදීප කියන්නේ දූපත නෙවෙයි මේ මේ ස්ථානය කියලා. මොකද ඒකට තවත් හේතුවක් දැන් සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා අලුත් තැන්වල පදිංචි වෙනකොට සාමාන්‍ය සිරිතක් තිබෙනවා අර පැරණි හිටිය තැන නම ඒ අලුත් ස්ථානයකට දෙන්න. මම කල්පනා කරන්නේ මේ අන්දද්වීපේ වාසය කරපු මිනිස්සු පස්සේ කාලෙක අර දූපතේ කියලා පදිංචි වෙලා එතෙන්ටත් නාගදීපේ කියන නම දුන්නේ කියලා වගේ. මම හිතන්නේ ඒ වගේ නම් හුඟක් තැන්වල තන හොයාගන්න පුළුවන්. දැන් මම දන්නවා වවුනියාවේ තියෙනවා අම්බලන්ගොඩ කියලා ස්ථානයක්. මගේ අදහස මේ ඒකෙත් වාසය කරන සිංහල මිනිස්සු මං හිතන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පළත් අය එතෙන්ටත් ඒ නම දුන්නා කියලා. තව කාරණයක් මම විශේෂයෙන් කියලා බැලුව එකක් තමයි මේ සංගමිතා මෙන් වහන්සේ පැමිණීම ගැන තියෙන පුරාවෘත්තය. දැනට සම්බුතරය කියලා කියන්නේ යාපනාරද දීපයේ උතුරු බෙරළේ තිබෙන ස්ථානයක්. එතෙන්ට එතන මූද ඊටාත්ම ගැඹුරු ගැඹුරු නැහැ. කියන්නේ මූදේ හුඟක්ම දුරට යන්න පුළුවන්, පයින් යන්න පුළුවන්. එතෙන්ට සාමාන්‍ය සංගමිතා මින්නන්ස ගොඩ බැස්සයි කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ඔතන ඒ සිද්ධියට සම්බන්ධ කළ හැකි කිසියම් පැරණි දෙයක් නැත්තම් නෂ්ටා ප්‍රසේස මුකුත් තිබුණේ නැහැ. පහුගිය දවසක ඒ යාපනයේ මම සේවය කරද්දී මට එක්තරා ද්‍රවිඩ මහත්මයෙක් ඒ මහත්මයා තමයි යාපනයේ පුරාවිද්‍යා සංගමේ ලේකම්. ඒ මහත්මයා මට කිව්වා මේ ස්ථානයේ කිට්ටුව පැරණි උළු ගඩොල් තිබුණා කියලා. ඒ නිසා අපි ඉදිරි දවසක මේ මහත්මයාත් එක්ක මම ජීපයකින් ගිහිල්ලා ටිකක් හොයලා බලනකොට මට හම්බ වුණා ඒත් මගේ දැනුම හැටියට මට කියන්න පුළුවන් ওই ක්‍රිස්තු පූර්ව ගතවර්ෂ වලට ගණන විදිහේ උළු gadol ගාක් ප්‍රමාණයක් විසිරලා තිබෙනවා මට දකින්න ලැබුණා. මම පස්සේ සංස්කෘතික අමාත්‍යතුමාට දන්වලා දෙපාර්තමේන්තුවට දන්වලා මම ඉල්ලීමක් කරා මෙතන ටිකක් කනලා බලන්නේ කියලා. ඒ කන්නකොට හම්බෙලා තිබෙනවා පුරාණ කාලේ මේ යකඩ උණු කරපු කෝවක් කෝවකු තවත් පැරණි ගඩොල් ආදිය ඒ පළාතේ ගොවීන්ගෙනුත් මං අහලා බැලුවටයක් එයා කියනවා මේ ලූණු එහෙම මිරිස් එහෙම ඉඳන්න මේ මේ පොළොව කනිනකොට අඩි 3 4 විතර යට ගඩොල් අල්ලපු ගෙවල් අත්තිවාරම අත්තික අත්තිවාරම වගේ දේවල් පොළොව යට හම්බුණා කියලා. තව මෙතන මේ සංගමිත්‍ර මේන්නාස ගොඩබැස්සය කියන එකට සම්බන්ධ කරන්න පුළුවන් තවත් විශාල හේතුවක් තමයි එතන ඉඳලා සාමාන්‍යයෙන් කෙලින්ම ගත්තොත් හැතක්ම භාගයක් විතර එහා තිබෙනවා පැරණි කෝවිලක්. ඒ ප්‍රදේශය කියන්නේ චුලිපුරම් කියලා. ඒ කෝවිල ළඟ තියෙනවා ඉතාමත්ම විශාල බෝගහක්. දැන් පළාතේ ඒ පළාත් අවට සිංහල දැන දැන් නම් දැන් නැහැ. නමුත් දෙමළ Hindu විශේෂයෙන් වෙලියෙන් Hindu භක්තිකයෝ Hindu භක්තියෝ කියන්නේ සංගමිතමයින් වහන්සේ ගොඩ බැහැලා රාත්‍රී ගත කළේ එතනයි කියලා. ඒ අවස්ථාවේදී හිටවපු බෝධිය කියලා තමයි කියන්නේ දැන් තියෙන විශාල බෝධිය. ඒ එකම තවත් ටිකක් මම සෝදිසිකල් බලනකොට ඒ කිට්ටුව තිබෙනවා දැනටත් මිනිස්සු පාවිච්චි කරන කුඩා පාරක්. ඕකට සංගමිත්ත මාවතේ කියලා ඒ පළාතේ මිනිස්සු දැනටත් ව්‍යවහාර කරනවා. ඒ කියන්නේ මේ සිංහලය නෙමේ දෙමළය කියන සංගීත පාර කියලා. ඔව් දැනටත් දෙයයි කියන්නේ සංගමිත්ත මාවත කියලා. මාවත. දැන් මේ හේතුව නිසා මම මම නම් කල්පනා කරනවා කීසකයක් නැතුවම සංගමිත්ත මේ ඉන්නවාසේ ගොඩබැස්සන මෙතනයි ඒකම අර හම්බුණු ගඩොල් උළු ආදී පුරාණ ඒ ඒ සිද්ධ්‍ය සී වීමට තනපු විහාරස්ථානික නටබුන් කියලා. තව මට මතකයි මේ තවත් මොකද්ද ඔය වගේ නමක් කිව්වා මේ ඔය සංගමිත සමාවත වගේ තවත් මොකද්ද එකක් දැන් මාත් එක්ක පෞද්ගලිකව කතා කරද්දී මොකද්ද මම නෑ අර මේ ඔය අර මේ නටබුන් අර උලුගඩොල් හම්බෙච්ච ස්ථානයේට ගෝතමි මළුව ආන්නේ ගෝතමි මළුව ගෝතමි මළුව ගෝතමි මළුව කියලා දැන් මළුව කියන එක ඇත්තටම මේ මේ මේ බෞද්ධ සිද්ධාස්ථාන සම්බන්ධ වෙනම වචනයක් නේ දැනට මිනිස්සු මේ ප්‍රදේශය කියන්නේ ගෝතමී මළුව කියලා. අත් වශයෙන් දැනට ඉන්න මිනිස්සුන් යවුවාම ඒ අය කියනවා ඉස්සර කාලේ එතන විහාරයක් තිබුණා කියන කතාව කටින් කට ආවවා එලා දන්නවා කියලා. දැන් මේ ඔය ඔය වගේම තවත් වැදගත් සිද්ධියක් නේද අපේ ඔය දැන් ඉස්සර සිංහල සපුමල් කුමාරයා. ඔව්. ඔව් ඒකත් මම හිතන්නේ මේ හුඟක්ම වැදගත් දෙයක් විශේෂයෙන් ඓතිහාසික අත් තිනුත් එක්කම මම විශේෂයෙන්ම වැදගත් කියලා කල්පනා කරේ දෙමළ සිංහල ඒ සම්බන්ධකම සම්බන්ධකම දක්වන දෙයක් මොකද මේ දැන් ඉතිහාසය කියනවා සප්පල් කුමාරයා ගිහිල්ලා යාපා පටුන ජයගෙන එහි මේ ඒ ප්‍රදේශය පාලනය කරා කියලා හයවෙනි බුවනක බා නමින් මේක අත්වසයෙන් 1971 විතර ඒ මුල් අවදිදී මට දැනගන්න ලැබුණා දැනට Hinduන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වෙන විශාලම කෝවිලක් වන නල්ලූර් කන්දසාමි කෝවිලේ උදේ ඒ පූජකයෝ කියන ස්තෝත්‍ර ස්තෝත්‍ර ස්තෝත්‍ර වලට මේ බුණක බාව රජුරුවන්ගේ නම කියවෙනවා කියලා මම ඒ කෝවිලේ වාර හයට දන්වලා ඒ දවස්වල ගෙන්නගෙන බැලුවා. ඒත් වශයෙන්ම ඒ බුණක බව රජුගේ නම සඳහන් වෙනවා. ඒක මේ මම කපුරාල් ලගිනුත් පස්සේ ඇහුවා අහලා අනිත් කෝවිලට සම්බන්ධ ඒ ඒ ගැන උනන්දුවක් දක්වන Hindu භක්තයන්ට ඇහුවාම ඒ අය ඊ타මත්ම මං හිතන්නේ ඊ타මත්ම ඕනකමින් ඒකම ටිකක් ආඩම්බරෙන් වගේ කිව්වා මේ බෝණක බව රජුරෝ තමයි මේ කෝවිල මේ විදිහට හදලා Hinduන්ට වැඳ පුදා ගැනීමට සැලැස්වේ කියලා. දැන් මම මෙතෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ දැන් ඔය දේවාලේ බොනික් බව රජුරු හැදුවා කිව්වනම් ඒකේ මේ ඔය ගොඩ නැගිලි වල එහෙම ලක්ෂණයක් තියෙනවා නේද සිංහල ගොඩ නැගිල්ලක වගේ. එහෙම ඒව නැති එක. අත්වාසින් මේ ප්‍රශ්නෙට මට එකෙල්ලම හරි උත්තරයක් දෙන්න අමාරුයි මොකද මම ඒ තරම් දුරට ඒ ගොඩනැගිල්ලේ මේ තිබෙන කැටයම් මේ සැරසිලි ගැන පරීක්ෂණයක් කළා නැහැ. නමුත් බැලු බැල්මට වනම් මට සාමාන්‍යයෙන් පෙනුනේ මේ සාමාන්‍ය කෝවිල් වල දකින්නට ලැබෙන විදිහේ මේ ගෘහ නිර්මාණ ලක්ෂණයි කියලා ඒක තියෙනවා. සමහර විට ඒක නැතකදී හැදින්නේ මේ කඩාවැටෙන ගිහින් පස්සේ ආය අලුතින් හැදෙන්න ඉඩ තියෙනවා නේද? එහෙමත් තියෙනවා. සමහර විට මේ යටපත්වල තිබෙන හරියේ පැරණි සමහර විට සිංහල බෞද්ධ සංස්කෘතිය සම්බන්ධ වූ කිසියම් ලක්ෂණකුත් තියෙනවාද කියලා ඉතින් අපිට කියන්න අමාරුයි දැනට. හොඳයි අපි බොහොම ස්තුතිවන්ත වෙනවා විමල් අමරසේකර මහත්මයාට අපට මේ විස්තර ටික සැපයුවාට. ඊළඟට පොත් පුවත් දක්ෂ නවකතා කරුවෙකු කවියෙකු මෙන්ම කෙටි කතා කරුවෙකු වන ගුණදාස අමරසේකරගේ අලුත්ම කෙටි කතා සංග්‍රහ කතා පහක් නමින් හඳුන්වා තිබෙනවා. මේ කතා එකතුව පසුගියදා ප්‍රසිද්ධ කෙරුණා. ජීවිතයේ විවිධ අත්දැකීම් ආශ්‍රයෙන් යථාර්ථවාදී රීතිය ඔස්සේ මේ කතා එකතුව නිම වී ඇත්තේ. අඳුරට එළියක් එකෝමත් එක රටක වැනි නිර්මාණ කෘති ඉදිරිපත් කිරීමෙන් පාඨක ලෝකයාගේ ජනාදරයට පත්වුණු කරුණා පෙරේරා මේවර නව කතාවක් ලියා ප්‍රසිද්ධ කොට තියෙනවා. සූර්ය උදාවන තුරු නමින් මේ නවකතාව හඳුන්වා දී තිබෙන්නේ. ගීත නිබන්ධකයෙකු මෙන්ම කවියෙකු වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන අජන්තා රන්සිංහ මට ලඳුනි වරම් නැත යන නමින් නවකතාවක් ප්‍රසිද්ධ කර තියෙනවා. ගමේත් නගරේ ජීවිත කේන්ද්‍ර කොට ඒවා තුලින් මතුවන සංඝටනා මතු කර පෙන්වීමට මේ නවකතාව එක්තරා දුරකට උත්සාහගෙන ඇති බව පෙන්වා දෙන්නට පුළුවන්. අපි අපේ අනිත් අංශයට වසින්නට ඉස්සෙල්ලා මේ පංජාබි ජන ගීයට කන් දෙමු. Thank you.

බාරහාර වීම අපේ සිංහල සිරිත් විරිත් අතරට අනායාසයෙන් එකතු වී ඇති එක්තරා අංග හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. මිනිසාට වඩා බලවත්ය සැලකෙන දෙවියන් යකුන් කිපීමෙන් නොයෙකුත් ව්‍යසන ඇති වන බවත් ඔවුන් සතුටුව හොත් සෞභාග්‍ය ළඟාවන බවත් එදා වගේම අදත් බොහෝ දෙනා විශ්වාස කරනවා. ලෙඩ දුක්වලදී ඒ විදිහට බාරහාර වෙනවා වගේම අපි ගොවිතැන් කටයුතුවලදී බාරහාර වීම එක්තරා සිරිතක්. රාලහාමි පිදීම, ගරායක්කුම, කොහොඹකංකාරී වැනි චාරිත්‍ර ගොවිතැන් හා සම්බන්ධ දේවල් හැටියට විස්තර කරන්නට පුළුවන්. අලුසහල් මංගල්‍යයත් ඉවැනිම දෙයක් වත් මේ කිලින්ම දෙවියන් පිදීමක් හැටියට හඳුන්වා දෙන්නට බෑ. අලුත්සහල් මංගල්‍යය පැවැත්වෙන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධිය අභියස. මේ ගැන විස්තරයක් දැන් අපි බෝල්ට සීනදිර මහතාගෙන් අහමු. අලුත් සහල් මංගල්‍ය නැත්තම් අගසස් දාණය ශ්‍රී මහ බෝධින් වහන්සේට සම්බන්ධ කරලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැත්තම් වන්නි පළාතේ අවුරුදු පතාම එසේ නැත්තම් ගොවිතැන්පත් ශාස්ත්‍රීය වුණාට පස්සේ ඒවැ අස්වැන් නෙලාගෙන කෙරෙන ඇත්ත වශයෙන්ම කියතොත් බුද්ධ පූජා විශේෂයක්. ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙනුවෙන් ධාන්‍ය පූජා කිරීම, කිරියාහාර පූජා කිරීම විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වන්නිකරේ කෙරෙන්නේ හේන් ගොවිතැන්, මඩ කුඹුරු ගොවිතැන්. සස්ත්‍රීක වෙලා ඒවැය අස්වැන්න නෙල්ලාගත්තට පස්සේ ඒ ගොවි ජනතාව භුක්ති විඳින ප්‍රීතිය මුලින්ම බුදුන් වහන්සේ ඉදිරියේ කියාපාල බුදුන් වහන්සේට පින්පෙත් පැමිණීමක් හැටියට වගේ මට පේන්නේ. වන්නිකරේ මේ සිරිත ඈත අතීතයේදී ඊටාම සුන්දර විදිහට කෙරෙලා තියෙන බව අපිට මේ දැනගන්නට පුළුවන් දැන් වන්නි රටේ නොයේ පුරාණ ගම්වල ඉන්න වයස්ගත උදවියගෙන් මේ ගැන තොරතුරු ඇහුවාම ඒ අය කියනවා මේ අලුත් සහල් මංගල්‍යයට ශ්‍රී මහා බෝහාමුදුරුව ඉස්සර ඉස්සරහදී ඉදිරිපිටදී සහභාගී වෙච්ච ඒ කාර්ය සහභාගී වෙච්ච ආකාරය දැනුත් ඒ වයස්ගත උදවිය අපිත් එක කියනවා. ඒ කාලේ හැටියට හේන් ගොවිතැන් හෝ වේවා කුඹුරු ගොවිතැන් හෝ වේවා සරු වෙලා අස්වැන්න කපාගත්තට පස්සේ අගසස් දාණයට නැත්නම් අලුත් සහල් මංගල්‍යයට මේ සෑම ගොවි ගෙදරකම කොටසක් වෙන් කරනවා. ඔය වෙන් කරපු කොටස අගසස් ධන පූජා කිරීම සඳහා ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉදිරිපිටට ගේන්න පොදුවේ දවසක් නියම කරගන්නවා. මේ දවස නියම කරගන්න මූලික වෙන්නේ ගම් ප්‍රධානී වැවුලේකම් වෙල්විදානේ වන්නියුන් නැහේ බද්දරාල ඔන්න ඔයගේ ඒ වන්නිගම් වල ඉන්න ගම් ප්‍රධානීන් තමයි මේකට දිනයක් නියම කරගෙන ඔව් මේ සමහර විට අපි අසන්නන් ওই බද්දරාල කියන එක නම් මොකෝ විදිහ කියන විදිහට තේරෙන්නේ නැති ඇති. ඔව්. බද්දරාල ඒ කියන්නේ බැද්දේරාල. ආ. වන්නිකරේ බැද්දක් වෙලා නැත්තම් වනාන්තරයක් වෙලා තියෙන කාලේ ඒ වනාන්තරේ එක කොට්ටාසයකට බාරකාරයා වාගේ ප්‍රධානියා වාගේ හිටිය පුද්ගලයා දැන් විවහාර වෙනවා බද්දරාල කියලා. වන්නිරාල කියන්නේ වන්න. වන්නිහාමි වන්නිරාල වන්නි උන්නේ. මේ ගමක් භාවිතා වෙන්නේ වන්නියේ එක්තරා ගම් කොටසක ප්‍රධානීය හැටියට ගරු බුහුමන් ලබන කාගේ ජනාධිපති දිනාගත්ත පුද්ගලෙක් තමයි මේ වන්නේ උන්නේ නැත්නම් වන්නේ ආමි වන්නේ වාල කියලා කියවෙන්නේ. ඔව්. දැන් මේ කාලේ නම් සාමාන්‍ය නමක් හැටියටත් ඒ වන්නේ ගම්වල මේ වන්නේ ආමි කියලා නම යෙදෙනවා. වන්නේ උන්නේ කියලා මිට ඈතනම් පුරාණ කාලේ ඉඳලා තියෙන්නේ වන්නේ ගම් ප්‍රධානියෙක් ඔය විදිහට. ඔව්. දැන් එතකොට දැන් අපි ආයතර බයමු මේ. දැන් අර එක ගමින් gederin geder ගිහින් ඉතින් එකතු කරනවා ඒක. එකතු කරලා එක තැනකට පොදුවේ රැස් කරලා දිනයක් නියම කරගෙන මේක මේ ධාන්‍ය වර්ග වඩම්මනවා ශ්‍රී මහා බෝධින් වහන්සේ ගාවට වඩම්මනවා. ඈත ගම්වල ඉඳලා මේ වඩම්මන්නේ. එතකොට ඉතින් ගමන් පහසු වර එහෙම නැති කාලවල වල විශේෂයෙන්ම කරත්තවල පුරවගෙන මේ ධාන්‍ය වර්ග ශ්‍රී මහා බෝධින් වහන්සේ ගාවට වඩම්මන්නේ. ඒ කරත්ත පිරුවට එළලා උඩුවියම් බැඳලා ඒ ධාන්‍ය තැන්පත් කරලා බොහොම ආරක්ෂා සහිතව ගරු සත්කාර විදිහට වඩම්මගෙන එනවා. ආ විශේෂ ලක්ෂණයක් අතීත ඈත අතීතයේදී මේ අගසස් දානේ නැත්නම් අලුසහල් මංගල්‍යයේ ශ්‍රීමහා බෝධින් වහන්සේලාව කෙරෙනකොට තිබිච්ච ලක්ෂණයක් තමයි ශ්‍රීමහා බෝධින් වහන්සේට උතුරු පැත්තේ ගම්වල අගසස් දාණයට සම්බන්ධ වෙන ධාන්‍යත් වඩම්මගෙන යන ගම්මු ඉරිසයි ශ්‍රීමහා බෝධින් වහන්සේට දකුණෙන් පිහිටි ඒ තුලාංගල ඒ පළාත්වල ගම්මුයි එක දිනයක් නියම කරගෙන දෙපැත්තෙන් කරත්තවල ගමන් කරගෙන එනවා. ගමන් කරගෙන ඇවිල්ලා උතුරු දික් භාගයෙන් වන්නිකරේ එන පිරිස පිරිවර පෙරහැර නවතිනවා නුවර වැව ගාව. නුවර වැවේ වැයකන්දිය ගාව නැවතිලා. වැවට බැහැලා නාලා. පිරිසිදු පිරිවට ඇඳගෙන නුවර වැව ගාව ඉඳලා මේ දාන්නේ හිසෙන් වඩම්මනවා ශ්‍රී මහ බෝධින් වහන්සේ ගාවට. ඒ හා සමානව ඒ වගේම දකුණු පැත්තෙන් එන ගම් වලින් එන කණ්ඩායම කරත්ත ලියලා තිසාවේ වාද්දල. තිසාවේවට බහැලා දියනාලා වේවෙලා පිරුවට ඇඳගෙන හිසෙන් වඩම්මනවා සීමා බෝධින් වහන්සේ ගාවට. දෙපක්ෂයම මෙතෙන්දී එකතු වෙනවා. මෙතන ඒ අග්ගසස් දන නැත්තම් අලුත්සහල් මංගල්‍ය කොටස් දෙකකින් කියනවා. එකක් මහා පාත්‍රයේ පිරවීම කියලා ඒක ඒකාංශයක්. ඒ මහා පාත්‍රයේ පිරවීම කියලා කියන ශ්‍රී බෝධින් වහන්සේ අභියස මළුවේ තැන්පත් කරලා තියෙන විශාල පාතාවක්. ওই පාත්‍රයේද අර සෑම ගොවි ගෙදරකින්ම එකතු කරගත්ත ධාන්‍ය කොටස් ගෙනල්ලා දමනවා ওই පාත්‍රයට. පාත්‍රේ පුරවන. ඔව්. ඉතින් සෙනග රාශියක් ගොවියෝ රාශියක් ගම්වලින් මෙතනට එකතු වෙලා ඉන්නවා. ඒ අයගේ ඒ කොටසුත් එක්ක. ඉතින් ඒවා පාත්‍රයට උරවනකොට පාත්‍රය උතුරලා ඉවිලා හැදෙනවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ ශාස්ත්‍රීයත්වයේ සරු බව සෞභාග්‍ය දකින්නවා. කිරි උතුරනවා. කිරි උතුරනවා වගේ. පාත්‍රය පිරීලා උතුරලා යනවා. අනේ උතුරනවා. ඔව්. ඉතින් ඉදිරි කන්නවලදී ගොවිතැන් මේ වගේ සරේ වගේ සරු වෙන්නේ අස්වැන්නෙන් උතුරට යන්නේ කියන හැඟීම වෙන්න ඇති ඒගොල්ලෝ මම හිතන්නේ එතෙන්දී කල්පනා කරගන්නේ. ඒ වගේම මෙතන තවාංශයක් තියෙනවා ඒ ගේන ධාන්‍ය වලින් කිරි ආහාර බොහෝ මළුවේම සකස් කරනවා. සකස් කරලා ශ්‍රීමා බෝධින් වහන්සේට මේ කිරියාහාර පූජා කරනවා. ඒ අලුත් සහල් වලින්ම සූදානම් කරපු කිරියාහාර ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරනවා. පූජා කරලා උන්වහන්සේට පින් දීලා වන්දනාමාන කරලා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා මේ කන්නේ මේ කාලේ අපේ ගෝවිතන්පත් හේන් ගෝවිතන් සසීරු වුණා වගේම ඉදිරි කන්නේටත් අපිට ඒ වගේ යහපතක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වන්නිකරේ ගම් පළාත් තුලින් එන මේ සේනාව එදාම ගමට ආපහු යන්නේ නැහැ. මේ අය සීමා බෝධින් වහන්සේට අර වතාවත් කරලා ඒ පූජෝපහාර කරන වටවන්දනාව යනවා. වටවන්දනාව කිව්වේ මේ අනිත් සිද්දසල් දැන් අස්සමහා ස්ථාන තියෙනවා. ඒවැ වන්දනාවේ ගිහිල්ලා හැන්දෑවේ සීමා බෝධින් වහන්සේ ගාවම නැවතිලා එතන වණක් දහමක් අහලා ආයිත් ශ්‍රී මහ බෝධින් වහන්සේ හැන්දවරුේ වන්දනා කරගෙන පහවදා උදේ තමයි ආයි ධම්මගරව ගාව ලිහාපු කරත්ත ගොනුත් එක්ක ආපහු ගම්බලා යන්නේ. දැන් මට මේක ප්‍රශ්නයක් අහන්න බැරුණා ඉස්සෙල්ලා මේ සෙනදිරි මහත්තයා කතා කරගෙන යද්දි අර ගියක් ගියක් ගාමි ගිහින් හිටන් දාන්නේ එකතු කරනවා කියවනේ. ඔව්. දැන් ඔය වාගේම එකක් කරනවා සමහර වෙනත් පළාත්වල. ඔව්. ඔය මේ දෙවියන්ට අක්‍යාල වෙන් කරනවා කියලා හිතනවා. ඔව්. ඒ විදිහේ එතකොට එහි ඒ වගේ දේවල් කරන්නේ නැද්ද? ඒ වගේ දේවලුත් කෙරෙනවා. දැන් අගසස් ධනට වෙන් කරන කොටස කලින්ම වෙනම වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම වන්නිකරේ. ඒ වගේම දැන් පුල්ලියාරයට කිරී ඉදිරීම මුට්ටි නැවුම් මංගල්‍ය තවත් ඔය වැව්බාර දෙවි දේවතාවුන්ට කරන තවත් කිරියාහාර පූජා ඒවටත් අක්‍යාලේ කොටසක් වෙනවම තියෙනවා. ඉතින් මේකෙන් ප්‍රධානම කොටස තමයි ඊටාම ඔය නැවුම් දාන්නේ වලින් වෙන් කරන කොටස අකසස් දානෙත් නැත්නම් මේ අලුත් සහල් මංගල්‍යයක දෙන එක. ඒක බුදුන් වෙනුවෙන්. අලුත් සහල් මංගල්‍යය. ඔය සාමාන්‍යයෙන් අනිත් පළාත්වල තියෙන එකක් නේද? ඉස්සෙල්ලාම ගෝයන් එහෙම කපලා වීගිත ගත්ත හැටියේ ඉතුරුවම විහාරෙට ගිහින් කිරියාර පූජා කරනවා. ඊට පස්සේ තමයි දේවාලයට යන්නේ. දේවාලයට යන්නේ ඊට පස්සේ. අන්න ඒ වගේ මෙහෙත් මේ උතුරුමැද පළාතේ වන්නේ රටවල්ලත් මේ කඩවර දෙවියන්ට තව වේලුසුම නේමදයට පත්තිනි අම්මට අයියනායක දෙවියන්ට පුල්දේහාර දෙවියන්ට ඒ වෙන වෙන විදිහට ඒ හේන් ගෝවිතන් සරුණාට පස්සේ මඩු ගෝවිතන් සරුණාට පස්සේ පූජෝපහාර කරන සිරිත වෙනවම තියෙනවා මුලින්ම ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ මේ අගසස් ධනත නැත්තම් අලුත් සල්මන් ගන්නේට අද අපි බොහොම ස්තුතිවන්ත වෙනවා වෝල්ට් සේනදේක මහත්මයාට මේ විස්තරය අපිට සැපීම ගැන. අද පද්මසකාගේ සහාය වුණා විමල් අමරසේකර සහ වෝල්ට් සේනාධිරය යන මහතුන්. යාපනය අර්ධද්වීපයේ බෞද්ධ තොරතුරු පිළිබඳව සහ අලුත් සහල් මංගල්‍ය පිළිබඳව නිෂ්පාදනය කළ පද්ම තටාකේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා